සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අපේ අරුණ මනතුංග මහත්මයා එරුවන් සරණයි ස්වාමින් වහන්ස අද ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරන්න තියෙනවා. අද කරපු සාකච්ඡාවට සම්බන්ධයෙන් සමගාමීව අපේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වයක් සම්බන්ධ කරගෙන එහිදී ඇතිවෙච්ච පළවෙනි ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ දැන් රජවරු නැති වුණාට දැන් රටේ ප්‍රධානියා කියන தത്വයට ඡන්දයෙන්පත් වුනහම ඒ වගේ පුද්ගලයෙක් ගන්න හිතලා හරි නොහිතලා හරි ගන්න වැරදි තීරණ නිසා මිලියන ගානකට නරක කර්ම පළ දෙන්නට පටන් ගන්න පුළුවන්. එතකොට අර පුද්ගලයා ඒකේ බරපතලකමක් නොදැනගෙන වෙන්න ඇති යා එහෙම කරන්නේ හරි එහෙම දැනගෙන හරි කමක් නැහැ. නමුත් ඒ වගේ දෙයකදී ඒකෙන් තේරෙන්නේ එහෙම නායකත්ව තත්වයක ඉන්න එක හරිම බරපතල දෙයක් නේද සංසාරයේ. ඒ කියන්නේ දැන් ඒ ඒ නායකත්වය ලැබෙන්නට යම්කිසි කුසල බලයක් හේතු වෙනවා. හැබැයි අපි සසර ගමනේ කුසලයත් එක්කලා ගුණය සහ නුවණ අවදි කරගත්තේ නැත්නම් ඒ කුසල් විපාක ලැබීම ඊටාම භයානක තත්වයක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා තමයි අපි හැම විටම කියන්නේ අපි කරන කුසල් දහම් නුවණින් කරන්නට ඕන. ඒ නුවණ සහ ඊට සමගාමී ගුණයන් අපි වර්ධනය කරගන්නේ නැතුව සසර ගමනේ අපි යම් යම් මහේශාක්‍ය බවට හේතු වෙන යම් යම් පින්කම් සිද්ධ කළොත් ඒ කියන්නේ උදාහරණයක් හැටියට අනිත් අයට දන් දෙනවා, උපකාර කරනවා, එතකොට තව කෙනෙකුට අපි හිතමු ඉදිරියට යන්න ඉහළට යන්න උදව් කරනවා. දැන් අර අඟුලිමාල අහාමුදුරුව පිළිබඳව කියවෙන්නේ උන්වහන්සේ පෙර භවයක පසේ බුදුරජාණන් වහන්සේ නමකට අර ගිනි කබල් පූජා කරලා උන්වහන්සේට අර පැමිණෙන සතාසිව්පා වගේ පැමිණෙන හානි වළක්වන්නට උපකාර කරපු කුසලය ඒබඳු කුසල් සසරේ කරගත්තු නිසා උන්වහන්සේ මහත් තේජ සම්පන්න වුණා. එතකොට මොගල මේ අඟුලිමාල හාමුදුරුවන්ට ඒ දමණය නොකල හස්තියෙක් වුණත් උන්වහන්සේ ළඟට ගියන් පස්සේ ඊටාම කීකරුව ඉන්න බව තමයි සඳහන් වෙන්නේ. ඒ තරම් මිනිසුන් තිරිසන් සතුන් ඒ වගේම මිනිස්සෙයින් තමන් හඬ නගලා කෑ ගහලා සද්ද කළොත් ඒ මිනිස්සු ක්ලාන්ත වෙලා ඇද වැටෙන තරමට කකුල් පන නැති වෙන තරමට එහෙම තේජසක් උන්වහන්සේ සතුව තියනවා. එතකොට ගිහි කාලෙත් ඒ තේජස තිබුණා. එතකොට දැන් මේ මේ තේජස ලැබුණේ සසරේ කරපු කුසලයක් නිසා. නමුත් ඒ කුසලයත් එක්කලා තමන් ප්‍රඥාව සති සම්පජඤ්ඤය අවදි කරගත්තේ නැත්නම් ඒ තේජස පාවිච්චි කරන්න වෙන්නේ අනිත් අයගේ අනර්ථය පිණිස. එතකොට අර වැරදි ගුරු උපදේශ නිසා අහිංසක කුමාරයා ඒ තමන්ගේ තේජස පාවිච්චි කරේ වැරදි විදිහට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැනි මහා කල්යාණ මිත්‍රයෙක් හමු වුණු නිසා තමයි ඒ තමන්ගේ ශක්තිය නිවැරදි පැත්තට පරිහරණය කරන්න පුළුවන්. ඉතින් මේ ලෝකයේ බොහෝ දෙනා ඒ විදිහට සසරේ කරන ලද යම්කිසි පුණ්‍ය මහිමයක් නිසා තනතුරු වලින් ඉහළට ගිහිල්ලා තියෙනවා ධන සම්පත් වලින් ඉහළට ගිහිල්ලා තියෙනවා හැකියාවන්ගෙන් දැනුමෙන් විවිධ කාරණා වලින් මිනිස්සු ඉහළ මට්ටමක ඉන්නවා නමුත් ඒ හිතියා වුණාට මේ ජීවිතය තුළ මේ ලබාගෙන තියෙන පසුබිම Tamanට කුසල බලයෙන් ලැබුණේ ඒක Tamanටත් අනුන්ටත් අනර්ථයක් නොවෙන්න පාවිච්චි කරන්න ඕන කියන මේ අවබෝධය නැතිනම් හැම විට මේ Taman සතු කුසල විපාක අවභාවිත කරලා මහා විනාශයක් කරගන්නවා. ඉතින් එතකොට අර අල්පේශාක්‍ය පුද්ගලයා යම් අකුසල් කරගන්නවා නම් ඊට වඩා මහා අකුසල් කරගන්නවා මහේශාක්‍ය පුද්ගලයා. නූගත් පුද්ගලයා යම් තරම් අකුසල් කරනවා නම් දැනුගත් පුද්ගලයා කරගන්න අකුසල් ඊට වඩා බරපතල වෙනවා මොකද හොඳට සැලසුම් කරලා හොඳට ඒවා මේ පෙළගස්සලා දීර්ඝ කාලයක් උපාය මාර්ගය යොදලා ඉතා සූක්ෂම බරපතල මහා විනාශයන් කරන්නට ක්‍රියාත්මක වෙනවා එතකොට හැකියාව වැඩි වෙන්න වැඩි වෙන්න බලය වැඩි වෙන්න වැඩි වෙන්න ධනය වැඩි වෙන්න වැඩි වෙන්න නිලතල වැඩි වෙන්න වැඩි වෙන්න ඒවා ගුණය සහ නුවණ මුසු කරගෙන පාවිච්චි කරන්න බැරි වුණොත් දැන හෝ නොදැන මහා විනාශයක් සිද්ධ කරගන්නවා. ඉතින් රාජ්‍යත්වය කියලා කියන්නේ රාජ්‍ය පරිපාලනය කියලා කියන්නේ දැන දැනත් අකුසල් සිද්ධ කරගන්නට සිද්ධ වෙන අවස්ථාව. මොකද එතන ලොකු වගකීමක්නේ. ඒ නිසානේ අර තේමීය කුමාරයා පෙර අවුරුදු 80ක් රජකම් කරලා 80000ක් වසර නිරය පැහෙන්නට සිද්ධ වෙනවා. එතකොට ඒ ඒ තමන් විඳපු ටික සිහිපත් කරලා තමයි අර තේමීය කුමාරයා හැටියට ඉපදුනාට පස්සේ කතා කරන්න පුළුවන්කම තිබියදී ගොළුෙක් වගේ. අතපය මෙහෙවන්නට පුළුවන්කම තිබියදී අතපය ක්‍රියාත්මක නොවන කෙනෙක් හැටියට. ඊළඟට කන් ඇහෙද්දී බිහිරෙක් වගේ. ඉඳලා කොහොම හරි එතනින් ගැලවෙන්නට තීරණය කළේ මහා අදිෂ්ඨාන පාරමිතාවක් ඒ ජීවිතේ පිරුවේ ඇයිද අර රජකම බාරගත්තොත් පව්කම කියලා දැනගත්තත් සමහර දේවල් කරන්න වෙනවා ඒ කුමක් සඳහාද අන් අයගේ යහපත සඳහාත් ඒ වගේම තමන්ගේ తত্ত্বය බලය නිලය මේවා රැක ගැනීම සඳහා. ඉතින් ඒ නිසා තමන්ගේ භූමිකාවෙහි වපසරිය වැඩි වෙන්න වැඩි වෙන්න තමන්ට ඊටාම පරිස්සමින් කටයුතු කරන්නට වෙනවා. ඒ නිසා තමයි අපේ හෙළ ඉතිහාසයේ සෙල්ලිපිවල පවා සටහන් කරලා තියෙන්නේ නොබෝසත්තු නොරජ්වෙත්. ඒ කියන්නේ බෝසත්වරයෙක්ම තමයි රජ වෙනවා නම් රජ වෙන්න නැත්තේ. එහෙම නොවෙන කෙනෙකුට අර ජීවිත පරිත්‍යාගයෙන් කෙරෙන අර ලෝකය සුරක්ෂිත කිරීම එහෙම නැත්නම් රටවැසියන් සුරක්ෂිත කිරීම ඒ අයගේ અભිවෘද්ධිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කරන ඒ කැපකිරීම සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ ප්‍රත්‍යඥ පුද්ගලයාගේ මනසේ හැම විටම ආත්ම මූලික තෘෂ්ණාව මමත්වය මාන්නය ඊබඳු කාරණා මතුවෙනකොට සුදුසු තීරණවලට නෙමෙයි සමහර විට එන්නේ ඉතින් ඒ වගේ බරපතල අනර්ථයන් කරගන්න. අනිත් කාරණේ තමයි ඒ දැන් අපි මීට ඉස්සෙල්ලත් කතා කරලා තියෙනවානේ මනුස්ස ලෝකේ උපදින අය ත්‍රි හේතුක කුසලයකින් උපදින්නත් පුළුවන්, දි හේතුක කුසලයකින් උපදින්නත් පුළුවන්, අ හේතුක කුසලයකින් උපදින්නත් පුළුවන්. එතකොට ඒ ඒ කුසල් තුනම ඒ කුසල් කියලා තමයි අපිට හඳුන්වන්න වෙන්නේ. ඒ තුන ඒ අවස්ථා තුනම කුසල්. ඒ අවස්ථා තුනෙන්ම උපදින්නේත් මනුෂ්‍ය ලෝකේ. හැබැයි ඉපදුනාට ඒ තුන් දෙනාට ලැබෙන ඵලය තුන් විදියක්. ඒ මොකද අර කුසලයේ උස් පහත් වීම. අන්න ඒ වගේ තමයි රජ වෙන්නට යම්කිසි කෙනෙකුට කුසල් තිබුණා වුණාට ඒ රාජ්‍යත්වය තුල පරිපූර්ණ වශයෙන් ශක්තිය මෙහෙवला. බොහෝ පව්කම් කරගන්නේ නැතිව බොහෝ අකුසල් කරගන්නේ නැතිව රටවැසියත් සුරක්ෂිත කරලා එහෙම කරන්නට පුළුවන් වෙන්නේ අර කවුද සක්විති රජවරු වගේ මට්ටමට ඒ මහේශාක්‍ය කුසලයක් විපාක දුන්නොතන මොකද සක්විති රජුරවන්ට ඒ අවශ්‍ය 이르දි බලය තියෙනවා ඒ අවශ්‍ය පෞරුෂය තියෙනවා ඒ අවශ්‍ය කුසල බලය තියෙනවා ඒ අවශ්‍ය ගුණය සහ නුවණ තියෙනවා හැකියාව තියෙනවා පිරිස් බලය තියෙනවා ඒ වගේම Taman ඒ ඒ ප්‍රදේශවලට ගිහිල්ලා අනුශාසනා කරනකොට කවුරුත් ආයේ විරුද්ධව යුද වදින්නට සූදානම් වෙන්නේ සියලු දෙනාම අවනත වෙලා පංචශීල ප්‍රතිපදාව මත කටයුතු කරන්නට පෙළඹෙනවා මේ රජුගේ උපදේශය මත. එතකොට උපදේශ මාත්‍රයෙන්ම අන් අය අවනත කරගෙන යුද ගැටුම් මානව මානව සංහාරයන්ගෙන් තොරව රාජ්‍යත්වය පවත්වන්නට පුළුවන් වෙන්නේ අර වගේ ඉබඳු මහේශාක්‍ය කුසලවල විපාක වශයෙන්. ඉතින් සක්විති රජෙක් වෙන්නට එක කුසලයක් නෙමෙයි දස කුසල්ම වඩවන්නට ඕන. ඒ බඳු පිරිපුන් තත්වයක් තුළ තමයි එහෙම ස්වභාවයන්ට පත් වෙන්න පුළුවන් වෙන්නේ. ඊට මෙහා තම තමන් කරගත්තු යම් යම් කුසල් වල තියෙන අඩුලුහුඩුකම්. ඒ වගේම ඒ කුසල් સિદ્ધ කළා වුණත් තවත් කරපු යම් යම් අකුසල කර්ම මතුවෙනවා. ඊළඟට තමන් ගන්න තීරණ වල යම් යම් අඩුපාඩු ක්‍රියාත්මක වෙනවා. මේ එතකොට අපි මීට පෙර දවසකත් ධර්මදේශනාවකදී සිහිපත් කළා අර මංගල සූත්‍රයේ තුන්වෙනි ගාථාවෙන් කියන කාරණේ පුබ්බේච කත පුඤ්ඤතා පතිරූප දේශ සහ අත්ත සම්මා පණිදි. මේ කරුණු තුන ඉතාමත්ම වැදගත් සාංශාරික කර්ම බලවේගය මේ ජීවිතේ අපිට ලැබෙන පසුබිම ඊළඟට අපේ සිත හසුරුව ගන්න විදිහ. එතකොට කර්ම ශක්තිය දුර්වල වෙනකොට එතනත් අපි හිර වෙනවා පාරිසරික සාධක දුර්වල වෙනකොට එතනත් හිර වෙනවා ප්‍රඥාවෙන් ගුණයෙන් තොරව අපි තීරණ ගන්න ගියාම එතනත් හිර වෙනවා මේ හැම තැනකම අපිට අවාසියක් සිද්ධ වෙනවා ඒවා දුර්වල වෙන්න දුර්වල වෙන්න එතකොට ඒ දුබල වෙන්න දුබල වෙන්න අර අකුසල කර්ම මතුවලා විපාකත්වයට කරන ඒ සිද්ධ වෙන්නේ තර අල්පේශාක්‍ය පුද්ගලයා පීඩාවටපත් වෙන එක තමයි තනතුර කොච්චර ඉහළ වුණත් ඒ පුද්ගලයා කාය භාවනා නැති කෙනෙක් නම් සීල භාවනා නැති කෙනෙක් නම් චිත්ත භාවනා පඤ්ඤා භාවනා නැති කෙනෙක් නම් එතකොට මානසික වශයෙන් අල්පේ ශාක්‍ය නම් අර තනතුරෙන් මහේ ශාක්‍ය වුණාට ධනෙන් මහේ ශාක්‍ය වුණාට ඒතනත්තාට සෝබා දහමේ පිහිටක් නැහැ. එතකොට තනතුරෙන් මහේ ශාක්‍ය නිසා මානවයන් අතර අර මහජන සම්මුතිය තුල යම්කිසි බලයක් තියෙන්නට පුළුවන් තනතුරත් එක්කලා නිලයත් එක්කලා නීතියත් එක්කලා ඒ මොකද ඒවා පනවාගත්තු දේවල්. ඒ පනවාගත්තු දේවල් වල යම්කිසි සහයක් තිබුණට ඒ පුද්ගලයාට සාංශාරික වශයෙන් ගොඩනගාගත්තු මහේශාක්‍ය බවක් නැතිනම් අර වගේ බරපතල කර්ම විපාක මතුවෙනකොට ඒවා මැඩගන්නට ඒවට ඔරොත්තු දී ගන්නට තමන්ට ශක්තිය නැති වෙනවා. ඉතින් එතනදී අත්ත සම්මා පණිදි ඒ කර්මය මැඩගන්න බැරි වුණත් අඩුතරමින් තමන් නැවත කුසල් කරගන්න නැතුවවත් රැකෙන්නට පුළුවන් නම් එතන මහා භාග්යක්. නමුත් ඒ හයිය Taman තුල සසරේ හදාගෙන නැතිනම් එතනදිත් බොහෝ අකුසල කර්ම කරගන්නවා. දැන් අපිට පේනවා බෝසත් චරිත ගත්තාම දැන් සිරිසංග බෝරජ්ජුරුව වගේ ගත්තාම දැන් මුළු රටටම වර්ෂාව නැති වෙනකොට තමන් රුවන්වැලි සෑය ළඟ ගිහිල්ලා ජීවිත පරිත්‍යාගයෙන් සත්‍යක්‍රියාවක් කළා. ඒ මහජනයාගේ සුරක්ෂිත බව සඳහා. ඊළඟට තමන්ගේ හිස ගෙනෙන්නට කියලා මිනිසුන් ඝාතනය කරනකොට තමන් බෙල්ල ගලවලා තමන් හිස ගලවලා පිටත් කරන්න තරමට පරිත්‍යාගශීලී වුණා මහජනයාගේ සුරක්ෂිත බව සඳහා. ඉතින් ඒ තරම් ජීවිත පරිත්‍යාගයෙන් රට රකින්න මහජනතාව රකින්න ඒ අයගේ અભිවෘද්ධිය සඳහා ක්‍රියාත්මක වෙන්නට පුළුවන් වෙන්නේ ඒ විදිහට ජීවිත ආශාවන් අතහැරලා ලෝකේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන මහබෝසත්තුරු වගේ චරිතවලට පමණයි. අනිත් අයට එහෙම කරන්න හයියක් හදාගනත් නැහැ. එහෙම පුණ්‍ය ශක්තියක් හදාගනත් නැහැ. ඉතින් යම්කිසි කෙනෙක් ඒ බඳු ප්‍රබල කුසලයකින් අර සක්විති රජ කෙනෙක් වගේ தත්ත්වයටපත් වුනොත් එතනදී අකුසල් නොකර රැකෙන්නට පුළුවන් අනිත් හැම තැනකම ලෝක සම්මත වශයෙන් තනතුරු නිලතල බලතල කොතෙක් ලැබුණා උනත් තමන් ඇතුළතින් අල්පේශාක්‍ය නම් එතනත්ත බොහෝ අකුසල් රැස් කරගන්නවා ඉතින් ඒවත් දැනගෙන කළත් නොදැනගෙන කළත් තමන්ගේ බලය අවභාවිත කිරීම තමන්ගේ ධනය අවභාවිත කිරීම තමන් සතු නිලය අවභාවිත කිරීම ඊළඟට තමන්ගේ භූමිකාව අවභාවිත කිරීම ඒක බරපතලයි කියන්නේ ඒ ඒ තනතුර තමන් බාරගන්නේ තමන්ට ඒක ඒකට සාධාරණයක් කරන්න පුළුවන් කියන විශ්වාසයක් එක්කනේ. ඒතකොට මහජනයාත් එතනට සහාය වෙන්නේ ඒ විශ්වාසය ඇතුවනේ. එතකොට ඒ විශ්වාසයෙන් බාරගත්තු බාර දුන්නු තනතුරක් තුල භූමිකාවක් තුල තමන්ට කටයුතු කරන්න බැරි නම් තමන් ඒ බැරි බව පිළිගෙන බැහැර වෙන්නට ඕනේ. එතකොට ඒ මොකක්වත් නැති වුණොත් එහෙම එතන බරපතල කර්ම ගොඩනක් රැස් වෙන්නට මඟ සැලසෙනවා. ඉතින් ඒක අපේ රටේ වුණත් වෙන රටක වුණත් හැම තැනකම ඔය ස්වභාවය තමයි ධර්මානුකූලව අපිට වටහා ගන්නට තියෙන්නේ.